අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඒ චූල ශුන්්‍යත සූත්‍රයේ අවසාන අන්ත අවසානය නැත්නම් ඊගාවට තියෙන ධර්ම දේශනාවටයි පෙළඹෙන්නේ එක කවුරුත් දන්නේ එකක්. ඉතින් අපි ඔක්කොම tempත් වෙමු සාදුකාරය පාත්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං ආනන්ද බික්ඛු අමනසි කරිත්වා ආකින්චඤ්ඤායතන සංඤං අමනසිකරිත්වා නේව සංඥා නා සංඥායතන සංඥං අනිමිත්තං චේතෝ සමයිදින් පටිච්ච මනසිකරෝති ඒකත්තං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ ශාන්තන පින්වත්නි අපි සර්වචන්නාංශයේ ඇඳගෙන ගිය ඉර දිගේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය අනුව අපි මේ වෙනකොට සාමාන්‍ය විදිහට කියන විදිහට කාම තණ්හාව එහෙම නැත්නම් දේසිත ප්‍රේමේ එහෙම නැත්නම් ග්‍රාම සංඥාව කියන එක ශුන්්‍යත දේශනාව අනුව තේරුම් ගන්න උත්සාහ ගත්තා. අපි ඒක නැති කිරීම සඳහා රූප සංඥාවක් ගන්න නැත්නම් රූප නිමිත්තක් ගන්න නැත්නම් රූප කර්මස්ථානයක් ගන්න. ඉතින් රූප කර්මස්ථානෙ ගිහිල්ලා ඉන්න හැම වෙලාවෙදීම නැත්නම් මම ඉන්නේ මේ පඨවි රූපේ හෝ ආපෝ තේජෝ වායෝ කියන හෝ කයේ ඉරියව්ව හෝ ඉන්නා තාක්කල් අපිට තියෙනවා මේ ග්‍රාම සංඥාවෙන් සහ අරඤ්‍ය සංඥාවෙන් වෙන්වීමක්. ඒකව අපි යම් පමණකට බුද්ධ විඳලා කියනවා අත්දකින්නවා අත්දැකීමෙන් ඉන්නවා කියන පදනමේ තමයි ඉදිරියට යන්නේ. ඊට පස්සේ මේ රූප සංඥාව රූප කර්මස්ථානයේ ක්‍රමයෙන් අරූපයක් බවට පත් වෙනවා නැත්නම් සූක්ෂම රූපයක් බවට පත් වෙනවා. ඒකට කියනවා අරූප ධානය කියලා. සමහර විතක පරිවර්තනය කරනවා ඒකට සූක්ෂම රූප කියලාත් කියනවා. ඉතින් ඒක තමයි ඇත්තටම සමත භාවනාවෙන් ගන්න පුළුවන් අවසාන කෙලවර. ඒ අනුව යම් වෙලාවක අපි රූප කර්මස්ථානයක ප්‍රධාන වශයෙන් කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒව භාවනා කර කර ඉඳලා ඒකේ ගිවන් වීම, ඒකේ ක්ෂය වීම, ඒකේ වැය වීම, ඒකේ Nirodhe කියලා දකින්නේ ඒ අරමුණු කරගෙන ඉන්න නිමිත්ත අනිමිත්තක් පාටපත් වෙනවා. අල්ලා ගන්න බැරි වෙනවා. ඉතින් අපි මේ වෙනකොට දෙතුන් සැරයක් මතක් කරගත්ත විදිහට ඉස්සල්ලා වෙන්නේ නැත්නම් යෝගාවචරය මුලා වෙන්නේ අර ඉස්සල්ලා ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනවා. එහෙම නැත්නම් මේ වම දකුණ කියලා කකුල තියෙන ගතිය වෙනස නැති වෙනවා. එහෙම නැත්නම් මේ පිම්බීම මේ හැකිලිම කියලා භාවනා කරන එක්කනාගේ තියෙනවා. නමුත් ඒ දෙකේ වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී යෝගාචරයට හොඳ දැනීමක්, පොරොත්තුවක්, සූදානම් ශරීරයක් තියෙනවා නම් මේ වෙන්නේ කෙලස් ගෙවීමක් මේ වෙන්නේ සක්කාය දිට්ඨිය පිළිබඳව අවබෝධ කරගන්නට තවත් හොඳ වේදිකාවක් තවත් හොඳ ජනේලයක් කරනවා කියලා හිතාගෙන ඒකටම ඉදිරියට යෑම තමයි එයා ආකාසං අනන්තං ආකාසං අනන්තං කියලා මේ ආකාශයේ තමයි මේ සියලුම රූප ධර්ම රඟ දක්වන්නේ ඒ රඟ දක්වන රූප ධර්ම අනිවාර්යයෙන්ම අන්තයි ඒවට මුලක් මැදක් අගක් තියෙනවා, දිගක් පළලක් උසක් තියෙනවා. ඉතින් ඒවට කියනවා ඒවට ආවේනික ලක්ෂණ. ඒකට අපි භෞතික විද්‍යාව කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේ භෞතික විද්‍යාව <clears throat> තියෙන විශ්වාස කරන ඇත්තෝ ඒ භෞතික දේවල ගෙවි යෑමක් හිතන්නේ ඒවා දිගටම තියෙනව නැත්තම් සනාතනිකයි නැත්තම් සස්සතයි කියන දෘෂ්ටියේ තමයි ඔය භෞතික විද්‍යාව දුවන්නේ ඔබ භාවනා කරන එක නා දන්නවා ඒ බලාන ඉන්න රූප කර්මස්ථානයේ තිබිච්ච පිම්බී මැකිලිම දෙක සම වෙනවා එතන ආස්වාද ප්‍රසවාස බැලුවා නම් ඒ දෙක අතර තියෙන වෙනස අඩු වෙනවා සක්මන් කරනවා නම් ওই ඉස්තර බල පිළියට ඔසෝනවා යවනවා තබනවා මේ වම මේ දකුණ කියපේව ඔක්කොම නිකන් සම මට්ටම් වෙලා යනවා නිකන් ස්ටීම් රෝලර් එකක් දැම්මා වගේ ඉතින් ඒකේ වෙන්නේ රූපය සූක්ෂම රූප බාටපත් වෙනවා නැත්නම් අරූපයක් බාටපත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් විද්‍යානුකූල නැත්නම් තාර්කික චින්තනයෙන් බැලුවොත් ඒක වෙන්න බෑ. ඒක මේ ගූඪ දෙයක්, গুপ্ত දෙයක්, මේක මානසික විකාරයක්. ආදි වශයෙන් ඉතින් අපිට ගොඩක් සැක පහළ වෙනවා. ඒ නිසා ඒ වගේ මට්ටමට ආවට පස්සේ ඒ తত্ত্বය අරසා කරගන්න ඒ தത്വයට අනුග්‍රහ කරන්න බැරි ප්‍රධානම හේතුව සැකේ කියන එක තමයි බුදුජානනාංශය ඔය බ්‍රිස්බේන් වලදී අපි කරපු සූත්‍රයේදී මතක් කරලා දෙන්නේ. ඉතින් යත් හැක කරන්නේ නැතුව අපි මේ යන්නේ ආධ්‍යාත්මික ගමනක් බුදුජානනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා ලෝක තුනක්. එහෙම නැත්නම් මූලහරි කප්පටිලාභේ, රූපී අත්පටිලාභේ, අරූපී අත්පටිලාභේ කියලා අපි අපි ළඟ අපි ළඟ මේ ආත්මය තේරුම් ගැනීමේ අවස්ථා තුනක් තියෙනවා. ඉතින් ඒව තුන එකිනෙකට එකක් තියෙනට අනිත්‍යව තියන්නේ. අපි යම් වෙලාවක මේ හිතියොත් එහෙම මේ ඕලාරිකත්ත ප්‍රතිලාභේ. ඕලාරිකත්ත ප්‍රතිලාභේ පොත්ත මේ පොත්ත වාද සූත්‍රය විස්තර කරන්නේ කබලින් කාර ආහාර බක්කෝ මේ කැබලි කරලා කන ආහාර කන මේ ඉඳුරංගෙන් සමන්නාගත මේ කය. නැත්නම් අපි කම්පුරගන්නේ මේ මනුස්ස කය, මේ ගෑනු කය, මේ පිරිමි කය කියලා. ඉතින් ඒක භාවනා කර කර ඉන්නකොට ඒක ප්‍රතිස්ථාපනය කිරීමට සඳහා තමයි ඒ කයෙන් එකක් කරගෙන පටවි ආපෝ තීජු කියන එකට දැම්මට පස්සේ අපිට ඕලාරික අත්පතිලාභයේ ඉඳලා ඒකත් ලාභයක්. manussත්ව ප්‍රතිලාභය කියන්නේ ලාභයක්. නමුත් ඒක රූපී ධර්මයකින් ප්‍රතිස්ථාපනය කරනවා. කොයි එකක් වෙන්න පුළුවන්. මෙතන චූලසඤ්ඤත සූත්‍රයේදී ਸਰවචන්නාංශී පඨවි ධාතු තමයි ආරම්භ තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක ප්‍රකටයි. දා කියපු විදිහට ඒකේ ගොඩක් ලකුණු තියෙනවා අල්ලගන්න. ඊට පස්සේ ගෙවිගෙන යනකොට ඒකට අනුග්‍රහ කරන්න තමයි අපි ලන්නේ නැත්තේ. මොකද ඒක අපිට පේන්නේ අර අපිට ඉල්ලෙන්න තිබුණු ආලම්බණය අපිට හේතෙන් තියෙන අරමුණ නිමිත්ත අනිමිත්තක් වඩපත් නැත්නම් ඒකේ තියෙන මේ මූලික ලක්ෂණ ක්‍රමයෙන් සෝදාපාලි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අස්පනා අපිට පෙනුණා අපිට පොඩි සැකයක් තියෙනවා මොකද අපේ සම්පූර්ණ චින්තනයේ තියෙන්නේ මේ රූපී අත්පටිලාභේ. ඒක තමයි අපි පවුල් කන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, ඒ වස්තු භෝග හම්බ කරන්නේ ඒක ලෙවල්ලා ඒව හම්බ කරන කට්ටිය උසස් කියලා හිතනවා ඒව හම්බ කරගන්න බැරි කට්ටිය දුප්පත් කියලා හිතනවා ආදි වශයෙන් අපේ චින්තනය හැදිලා තියෙන්නේ ඕලාරික අත්පැටලාභේ ඒ භෞතික පැත්තේ නමුත් දැන් ඒක ප්‍රතිස්ථාපනය වෙලා රූපයෙන් දැන් රූපේ ගෙවම් වෙනවා ඒක හඳුන්වන්නේ රූපී ධානවල ඉඳලා අරූපී ධානවලට මාරු වෙන එක ඒ විදිහට හැබැයි මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී හොඳට විමසලා බැලුවොත් පේනවා ඒ රූප ධානය හතර විස්තර වෙන්නේ නැහැ මේකේ. මේකේ පේන්නේ පඨවි ධාතුව ආකාශ ධාතුවෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන එක. නමුත් ඒක විශාල සමත භාවනායේදී විශාල කොටසක් මේ රූපී ධාන එකින් එක එකින් එක ගෙවිලා අරූපී ධානයට යන්නේ. ඒක සාමාන්‍යයෙන් සමත භාවනා ක්‍රමේදී ධ්‍යානාංග පහක් එකතු වෙනවා. නීවරණ පහක් අයින් වෙනවා. අයින් වෙලා ඉවරලා අපි දැනගන්නවා දැන් මගේ හිත පවතින්නේ අසවල් අරමුණේ කියලා. ඉතින් අරමුණත් එක්කම තමයි මෙනෙහි කිරීමත් එක්කම තමයි අපි උපචාර සමාධියලා අර්පණ සමාධියට යන්නේ. පළවෙනි සමාධියේදී පළවෙනි රූප ධානයේදී මේ විචක්ක ਵਿਚාර කියන්නේ අරමුණට හිත නැංවීම ඒ අරමුණ වෙන එකකින් වෙන් කරලා අඳුන ගැනීම කියන දෙක තියෙද්දි තමයි අපි සහතික කරන්නේ සමත මූලධර්ම අනුව පළවෙනි ධ්‍යානයට ගියයි කියලා. ඉතින් ඒක ලොකු දෙයක්. මොකද එතකොට මේ නීවරණයන්ගෙන් අයින් වීම සිද්ධ වෙනවා. ඒක සමත භාවනාවේ ලෝකෝ කලයිමා. නමුත් ටික වෙලාවක් ඉන්නකොට මේ විතක්ක ਵਿਚාර දෙක එහෙම නැත්නම් මේ අරමුණ මෙනෙහි කිරීම මහ වෙහසක් බව තේරෙනවා. මෙනෙහි කරන්නේ නැතුව ඉන්න වෙලාවේදී සනීපයක් තියෙනවා සැපක් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහට තේරෙන කම්ම ඒ විදිහට ඒක Tamanට අවබෝධ වෙන කම්ම පළවෙනි ධ්‍යානය කරලා ඒකේ වශීතා පුහුණුව කරලා මේ විතක්ක ਵਿਚාර දෙක උපචාර සමාජයෙන් අර්පණ සමාජයට යන්න. උපචාර සමාජයෙන් පළවෙනි ධ්‍යානයට යන්න උදව් කරාට ධ්‍යානයේ ඇතුළේදී ආයසරයක් මේගොල්ලෝ මේ විතක්ක මිච්ඡා විතක්ක බවට පත් වෙනවා. මේ සම්මා විතක්ක කරා තමයි උපචාර සමාධියට එහාට යන්නේ. නමුත් පස්සේ මේ විතක්ක වල තියෙන චාරය අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් අරගත්තට පස්සේ තමයි යෝගාවචරයට ඒ පළවෙනි ධ්‍යාන හතර ගැන කතා කරනකොට මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා හිතෙන්නේ ඒකේ ආස්වාද ආදීනව විශ්සරණේ දැනගෙන. එතකොට වෙන්නේ දිවිලි ධ්‍යාන ගියාම මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒක කොහොමඩක්වත් අර ඒකත් පරිකර්ම කරලා තමයි ගන්න ඕනේ. දෙවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර දෙකෙන් තොර විවේක ජම්පීති සුඛං කියන විදිහට විවේකය ඇති වෙන්නේ චිත්ත විවේකයක් ඇති වෙනවා ප්‍රීති සුඛේ නිසා. මොකද අර විතක්කවල තියෙන බලපෑම අඩු වීම නිසා. ඒක මේ රිෆයින් කිරීලක් මෙතන වෙන්නේ. එහෙම කෙරුවට පස්සේ යාට තේරෙනවා මේ ධ්‍යානෙ මේ මේ සූත්‍රේ නැති කොටසක් මම මේ විස්තර කරන්නේ තේරෙනවා මේ ප්‍රීතිය තරුණ වැඩි කියලා. ඒක ටිකක් සෙල්ලක්කාර වැඩි කියලා ටික වේලාවක් යනකොට හුඟක් භාවනා කරන කෙනාට තේනවා මේක ආයශ්‍රයක් කරා අයින් කරපු විතක්ක ਵਿਚාර දෙකට පොඩ්ඩක් දුර ඇටලනවා. ඒක නිසා මේ විතක් ප්‍රීතියතොර ප්‍රීතියමුතොර සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානයට අදිෂ්ඨාන කරනවා. ඒකත් කරන්නේ බොහෝම කරලා බොහෝම භාවිත බහුලීගත කරලා එහෙම නැත්නම් වශීතා කරලා පුහුණු කරලා තමයි යන්න ඕනේ. නැත්නම් අදිෂ්ඨාන කරපමණින් ගියාට ඒක හරිම ධ්‍යානෙද නැද්ද කියලා කියා ගන්න අමාරුයි. ඒක අපිට ඇත්තටම තව කාගේ එකක් තව කාගවත් එකක් අපිට විනිශ්චය කරලා කියන්න බෑ. ඒතර සුඛය ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානයේ තමයි manuss ලෝකේ යන්න තියෙන ඉහළම මට්ටම තියෙන්නේ. එතකොට මේ සුඛෝපභෝග වස්තු වලින් නෙවෙයි ඒ සුඛය ලබන්නේ. ඒක නිර්ආමිෂ සුඛය. ආමිෂයේ තියෙන තාක්කව කවදාකවත්ම ලැබෙන්නේ නැති එක. ඒ කියන්නේ හුඟා ආධ්‍යාත්මිකයි හුඟක් මේ සමතය චීව්‍ර විචාම එන එක. නමුත් ඒකේ ඉන්නකොට පහුවෙනකොට තේරෙන්නේ තමයි මෙච්චර ප්‍රණීත සුඛයක් තිබුණාට ඒක නැතිවීම දුකක් කියලා. ප්‍රීතිය වගේම ප්‍රීතිය නැති වෙන එක කනගාටුවක්. සුඛේ නැතිවීම දුක් වෙනවා. ඉතින් ඒකේ ආධිනව තේරෙන්න ගොඩක් කල් යනවා. මොකද අපි සාමාන්‍ය සුඛේට ඇබ්බැහියක් තියෙනවා. ඒකට නතු වෙන ගැති වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා හොඳ කල්පනා ඥාන තියෙන කෙනෙකුට තමයි මේ සුඛේ මුත්තක හතරවෙනි ධ්‍යානයේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානට යන්නේ. මෙතෙන්ද යනකොට <clears throat> අනිවාර්යයෙන්ම ආනාපානයේ සම්පූර්ණයෙන්ම ගෙවිලා කියන එක ඒ සමත භාවනා පොත්වල පිළිගන්නවා. ඒකේ මුගක්ම මට ඒ පිළිබඳව ජීවිතයට සම්බන්ධ වෙන්න උනේ ওই පාවක්‍රමය කරනකොට. ඒ පාවක්‍රමයේදී ඒ ස්වාමීන් වහන්සේ හරියටම ওই ටික කියලා දෙනවා. ඒකට සමහරලාවට මාස 8ක් විතර කල් ගන්න. ඒ ටික පුහුණු කරන්න. ඉතින් පුහුණු කරුවට පස්සේ අටුවාවෙම තියෙනවා. එහෙම නැත්නම් සංග්‍රහ ග්‍රන්ථවල තියෙනවා හතරවෙනි ධ්‍යානෙ ඉඳද්දි යම් හේයකින් මට දැන් ඇත්තටම හුස්ම ඇත්තද නැද්ද කියලා බැලුවොත් ධානයේ කැඩිලා හුස්ම තියෙනවයි කියලා පේනවා. ඒ නිසා කියනවා පරීක්ෂා කරලා බලන්න යන්න එපා. ඒක පුළුවන් තරම් හුස්ම නැහැ කියන පද නෙමෙයි තමයි යන්නේ. ඉතින් ඒ ටික සාමාන්‍යයෙන් ඔය කියන 1 2 3 4 ධ්‍යාන විශේෂයෙන් මේ කියන උපචාර සමාධිය හරි වැදගත්. මේ ඔක්කොම සමත ක්‍රමයෙන් තොරව විපස්සනා ධ්‍යාන කියලා අලුත්ම මාතෘකාවක් හඳුන්වලා දුන්නා ඒ බුදුමේ පන්දි ස්වාමීන් වහන්සේ. ඒක ඒ in this very life කියන පොතේ එක පරිච්ඡේදයක් තියෙනවා. සමත විපස්සනා ධ්‍යාන කියලා. හැබැයි ක්‍රමය ගන්න කෙලින්ම සමතෙන්. අරගෙන කියනවෙම ධ්‍යාන සමාධියක් නැති වුණාට මෙනෙහි කිරීම හැලෙනවා. ඊට පස්සේ ටිකක් සතුටුදායක අවස්ථාවකට එනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම උපේක්ෂාවට යනකොට අරමුණ නොදෙනී යනවා. නොදෙනී යෑම සහ උපේක්ෂාවටපත් වීම කියන දෙක එක වෙලාවෙ සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන අරූප ධ්‍යාන ඔක්කොගෙම පදනම වෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව. ඉතින් මේවා ටික ඔක්කොම ඔය ආලාර කාලාම උද්දක සාම්පුත්‍රලා එහෙම නැත්නම් අසිත තාපසයා සංජේ බ්‍රාහ්මණයා බුදුජානසි පහළ වෙන්නේ ඉස්සල්ලා බුද්ධි විඳලා තියෙනවා. සිද්ධාර්ථ කුමාරයා පවා වප්මගුල් උත්සවයේදී ওই ධ්‍යාන වලටපත් වෙලා ධම්මගහ මුදුනේ හිවණැල්ලේ උඩට ගිහිල්ලා හිටියයි කියන එක අපේ සංග්‍රහ ග්‍රන්ථවලත් තියෙනවා. ඒක දිගටම යන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥාන ආසඤ්ඤායතනෙ කියලා ඒකේ තියෙන්නේ ඇත්තටම විපස්සනා කරන කෙනෙකුට නම් අර දැකපු අරමුණක් නැතිකම එහෙම නැත්නම් ඇතිවෙච්ච උපක්ෂාව එන්නේ එන්නේ එන්නේ එන්නේ යට යට මන්දි මිදෙන්න වගේ tempat වීමක් වෙන්නේ ඒක හරි අමාරුයි ඒක එකින් එකට එකින් එකට වෙන් කළ දැනගන්න ඒ නිසා සාමාන්‍ය කමඨාන් වාතාවරණ ලියන්නේ මම මේ භාවනා කරනකොට මම හොඳට බැලුවා බලාගෙන යනකොට එන්නේ එන්නේ හුස්ම ගෙවී යෑම සිද්ධ වුණා නැත්නම් පිම්බීම හැකිලිම ගෙවී යෑම සිද්ධ වුණා ඊට පස්සේ මගේ හිත ඊස්තනකට ගියා එහෙම නැත්නම් මට අරමුණ පේන්නේ නැතුව ගියා කියන ඉතින් ඒක පොදු විස්තරයක් වුණාට සමත ක්‍රමේ නම් ඒක ආකාශය අනන්තයි කියලා ගිය යෝගාවචරයට අපි මතු කරගත්ත විදිහට මේ ආකාශය අනන්තයි කියලා දැනගත්තේ විඥාණය නේද? ඒ නිසා විඥාණය විසින් මම ආකාසානං ඡාන්තනේ ලැබපු කෙනෙක් නේද කියලා උදම්මනන්ට ඉඳ තියෙනවා. මට හරි ගියා නේද කියලා. ඒක විඥාණය විසින් කරන මායාවක් නිසා මේ ලබාගත් ආකාශය අනන්තයි කියලා ලබාගත් මේ හතරවෙනි දිහ පස්වෙනි ධ්‍යානයටත් වඩා යට එත යටි කූට්ටු වැඩ පිළිවෙලක් විඥානයේ තියෙනවා කියලා තේරුම් ගත්තහම පේනවා අර උපයාගත්තා වූ අනන්ත වූ ආකාශයටත් වඩා විශාල වපසරියකට වැඩ කරන විඥාණය හැබැයි විඥාණය ඒක කරන්නේ මේ යෝගාවචරයව සක්කාය දිට්ඨිය උස් කරලා දීලා මාන්නක්කාරකම උස්කලා දීලා දැන් මට හරි ගියා කියන ඒ මාන්නකාරකමත් එක තමයි. ඉතින් ඒක දැනගන්න ගැඹුරු ඥානයක් අවශ්‍යයි. මම යමක් ලබලා තියෙනවා තමයි, දිනලා තියෙනවා තමයි. නමුත් ඒකෙන් මට මේක නැති වුණොත් පශ්චාත්තාවයක් එනවා. දෙක මම දැන් ලොක්කෙක් කියලා හිතනවා. ඒ නිසා විඥානයේ විශාලත්වය අරිටත් වඩා යටටට්ටුක පැතිරලා තියෙන බවට යනකොට විඥානං අනන්තං කියලා තමයි ඒකට සම්මතෙන් දීලා තමයි ඒක තමයි විඥානං ඡායතනෙ කියලා කියන්නේ. ඒකත් අපි යම් හේයකින් විනිවිදයි කියලා හිතමු. ඒ විනිවිදට විනිවිදන කියන සාමාන්‍ය විපස්සනා කෘත්‍යයක් තමයි. එතම සමතෙදි ඒක කරන්න වෙනවා. කෙරුවට පස්සේ තමයි කිසිත් නැති. අකින්චඤ්ඤායතන කියන එක න කිංචි නකින්චති බුදුරජාණන් වහන්සේ සංසාරෙද කියන්නේ කිංචන කියලා. සංසාරයෙන් අයින් වීමට කියන්නේ අකිංචන කියලා. ඒ කියන්නේ යමක් තියෙනවා නම් යමක් දැනෙනවා නම් යමක් තේරෙනවා නම් ඒක ඔක්කොම සංසාරයට වැටෙනවා. ඒකේ තියෙනවා යමක් තියෙනවා යමක් මට සතුයි එහෙම නැත්නම් මේ දේ ලබා ගන්න ඕන කියනකොට ඒ තියෙන යමක් කියන එකේ කිසිවක් කියන එකේ නොකිසිවක් කියලා එවනල්ලක් තියෙනවා. ඕනම දෙයක් තියෙනවා නම් කිසිවක් තියෙනවා නම් ඒකට සාපේක්ෂව නොකිසිවක් කියලා එකක් තියෙනවා. මැටර් තියෙනවා නම් ඇන්ටි මැටර් තියෙනවා වගේ. ඉතින් ඒකක් තමයි ඒ වගේ දෙයක් තමයි අකින්චඤ්ඤායතනදී මේ යෝගාවචරයා මේ ඥානය හරහා ඉදිරියට යන්නේ. ඒක තමයි හිත බඳින්නේ, මනස්කාරය පවත්න්නේ ඒකෝදි භාවයට යන්නේ. ඉතින් මේක ටිකක් නාස්තික වාදයට වැටෙනවා. අර ආස්තික වාදයේනේ අපි සංසාරේ පවතින්නේ සක්කාය දිට්ඨිය පවතින්නේ මේ නාස්තික වාදය <coughs> දෙවිදියකට වගේ කියන්න පුළුවන්. ආකාසානං ඡායතන දෙන නාස්තික වාදය රූප ධර්ම වලට සාපේක්ෂව විතරයි සිද්ධ වෙන්නේ. හිතා ගන්න තියෙන්නේ අපිට මේ අකින්චඤ්ඤායතන යනට වේදනා සංඥා සංකාර විඥාන කියනෙව්වත් ගෙවන් වෙලා කිසිත් නැහැ කියන එක. ඒ කිසිත් නැති ආකින්චඤ්ඤායතන එක්තර ස්ථිර තත්වයක් නෙමෙයි. ඒක ටික වේලාවකට හම්බ වෙන ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක්. ඒක නිකන් අදියට මේ පෝල් වෝල්ට් එක දානකොට රිටිපටිව පයින්කොට උඩ කෙළවරේදී අපි වෝල්ට් එකක් දාන්න ඕනේ. දැම්මට පස්සේ ආයෙ වැටෙන්නේ පොළොවට තමයි. හැබැයි එතකොට උඩට යන්න හේතු වෙච්ච උඩරන්ට හේතු වෙච්ච හිත විසි කරන්න වෙනවා. විසි කළා තමයි යහපැතට පයින්නේ. ඒක මම අර මතක් කරපු විදිහට අටුවාචාර්ය මහන්සලා විස්තර කරන්නේ මෙගොඩ කොටේ ඉඳලා එගොඩ කොටට ගඟක යන්න පීනන්න තරම් ශක්තියක් නැති එහෙම නැත්නම් ඒකේ මිනිමෝරු කිඹුල්ලෝ ඉන්නවා කියලා දන්නවනම් ඒ පුද්ගලයා එතින් ටිකක් දෙපර බානවා එතකොට යාට පෙන්නොත් එහා පැත්තේ ගහින් ආපු අත්තක වැලක් කෙවිලා තියෙනවා ඒ වැල ගඟ බැඳට එනකම් වගේ ඇවිල්ලා තියෙනවා මෙයා කරන්නේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා දූවගෙන ඇවිල්ලා අර වැලට පනලා බදා ගන්නවා අයියේ. එතකොට ඒක පැද්දිලා යනවා එහා පැත්තට. ඒ වෙලාවේදී තාම තදින් මේක අල්ල ගන්නවා. නමුත් එහා පැත්තට ගිහිල්ලා ආපහු එන්නේ ඉස්සල්ලා ඒක අතාරිනවා. ඒ අන්නේ වගේ මෙතන අල්ලා ගැනීම සහ තැරීම අතර මේක තමයි ස්පෝර්ට්ස් කියලා කියන්නේ. මේක තමයි ක්‍රීඩා කියලා කියන්නේ. අද මේව නැති වුණා. අපිට උදව් වෙන්න අපිට උඩ යන්න අපිට එහා පැත්තට යන්න උදව් වෙච්ච වස්තුව අල්ලන වෙලාවට අල්ලන්න ඕනේ ආයේ ගැලවෙන්නේ නැති විදිහට. රූටලා යන්නේ නැති විදිහට. නමුත් ඊහා පැත්තට ගිය ගමන්ම ගලව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඇල්ලුවොත් අතහරින්න කැමති නැහැ. අතහැරියොත් අතහැරියදී අල්ලන්නේ භාගෙට. එහෙම කරලා බෑ. ඉතින් අන්නේ වගේ එහා කෙලවර හරියටම ඔල්ලෝසුබට් එක් පැද්දෙනකොට උඩටම යනවනේ. ඉහිල සම්පූර්ණ වේගය අඩු වෙලානේ ආයෙ පල්ලෙහාට එන්න පටන් අරගන්නේ. බට්ට දිහා බලන විට පේන්නේ මේ කොන් දෙකේ තමයි යාගේ නැවතුම් ස්ථානය කියලා. නමුත් ඒක නෙවෙයි බට්ටට වයින් නැතුනොත් නතර වෙන්නේ හරි මැද. පැද්දෙන වෙලාවේදී සරල අනුවර්තීය චලන උගන්නනකොට පේනවා මේ මැද්ද ස්ථානයේ තමයි බට්ට වේගයෙන්ම කරකැවෙන්නේ. වේගයෙන්ම එහාට මෙහාට වෙන්නේ. නමුත් එතන තමයි යන අතර. ආන්නේ වගේ විද්‍යාවෙත් අල්ලගෙන තියෙන තැනක් මේ කතා කරන්නේ ගිහිලා ගිහිලා ගිහිලා අන්තිම කෙලවරදී එයා වැල ඇතහැරියේ නැත්නම් අර ආපු වේගෙටම මේ පැත්තට එනවා. මේ සැරේ ඉස්සෙල්ල විතරට යන්නේ එන්නේ එන්නේ ගිහිල්ලා අන්තිමට ගඟපැත්ත තමයි නැතර වෙන්නේ. නිසා කෙලවරේදී මත හරින්න ඕන. ඉතින් මෙන්න මේ අවන්ති ලක්ෂය නැවත නොයන වෙලාවේදී කොත්ෙන්දීද අතහරින්න ඕන කියන එක ඒක හරීම තාක්ෂණික හරීම සූක්ෂම තැනක්. ඒක වැරදුනොත් එයාට ගෙවන්න වෙනවා. ඉතින් අපි මේ වෙනකොට ගොරසු ගොරසු දේවල් අතහැලා තියෙන නිසා අපි ළඟ ඒක පිළිබඳව යම් පරිචයක් තියෙනවා යම් අත්දැකීමක් තියෙනවා. එහෙම ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ වෙනුවට ඒකේ තියෙන ඔය ට්‍රාන්සිෂනල් නේක ඒක මේකට කියන්නේ නොනගතේ වගේ අවුරුද්දේ. අවුරුද්ද දවසවල නොනගතේ කියලා එකක් එනවා. ඒ නොනගතේ කියලා කිසිම නැකතක් නෑ. නොනැකත. ඒ වෙලාවේදී මොනවා කෙරුවත් පව්. ඒ කියන්නේ පුණ්‍ය කාලය කියලා. මොනවාගේ පිනක් දහමක් කරන මේ වෙලාව ගත කරපන් කියලා. ඒකෙන් තමයි මීන රාශියේ මේස රාශියට ග්‍රහය මාරු වෙන්නේ. ඒක අවුරුද්දක සැරයක් වෙනවා. ඉතින් මේ වගේ නොනගත තැනක් තමයි මට පැටහෙන තාලට මේ අකින්චඤ්ඤායතනේ ඊට පස්සේ ආ ඒකේ තියෙන මේ හෙලෙත්තාඩු ගතිය නිසා නේව සංඥා න සංඥායතනට යනවා. ඒ කියන්නේ ආපහු ඇවිල්ලා නතර වෙන්නේ කිසිත් නැති තැනක නෙවෙයි සංඥාවක් තියෙනවා තියෙනවා නම් ඒක සංඥාවක් විතරයි. ඒකත් නැහැ. හරියට වතුර ඇඳපු ඉරක් වගේ. මේ සංඥාවක තමයි මේ ඔක්කොම සෙල්ලම යන්නේ කියලා. නේව සංඥා නා සංඥායතට යනකොට අර පංචස්කන්ධයේ සංඥා ස්කන්ධය උතුම් විදියට සූක්ෂම වෙලා ඒක පදනම සකස් කරලා දෙනවා ඒ ආයතනය නේව සංඥා නා සංඥා කියන ආයතනය පවත්වාගෙන යනවා. ඉතින් ඒක අරූප ධ්‍යාන වල අටවෙනි ධ්‍යාන. ඒක තමයි ඉතින් බුදුරජාණන් ශ්‍රී පහළ වෙන්නේ ඉස්සල්ලා පැවතිච්ච ඒ ප්‍රාග් බෞද්ධ ඉන්දියානු චින්තනයේ ඉහළම තැන විදිහට සඳහන් කරේ. නමුත් ඒක සිද්ධාර්ථ තාපස කාලෙම සිද්ධාර්ථ ගෞතම තාපසතුමා තේරුම් අරගෙන ඒකිට පස්සේ තමයි කිං කුසල ගවේෂී කියලා නිකුත් වෙලා ගියේ. ගුරුවරයා කිව්වා ඉන්න කියලා. ඉන්නතු ගියා. අනේ ඒක තමයි අද අපි මේ සාකච්ඡා කරන්න ගන්න මාතෘකාව. එතෙන්ද ගියාට පස්සේ නැත්තම් මේ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන ඇත්තේත් නැති නැත්තේත් නැති මොකද්ද සංඥාව ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ ඒ කියන්නේ මේක හුදු හීනයක් විතරයි මේක හුදු හිතලුවක් විතරයි මේක හුදු හිතට දාගත්ත දෙයක් විතරයි ඉන් යහට මේකේ වෙන මොනක්වත් ගන්න දෙයක් නැහැ කියලා ඉන්න තැන ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ ඊගාව පියවර මානවයාට කියලා දුන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉන්දිය චින්තනයට එකතු කරපු අලුත් පුරුක. ඒකෙදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ අනිමිත්ත චේතෝ සමාධිම්හි චිත්තම් පක්ඛන්දති පශීදති සම්තිත්‍ත්‍ති අදිමුච්චති. මගේ හිත නීව සංඥා නාසඤ්ඤායතනයෙන් අනිමිත්ත චේතෝ විමුක්තියට යන්නේ කියලා එයා හිත බඳිනවා මේකට ගිර බැහැ ගන්නවා පහදිනවා පිහිටනවා ඒකට නිෂ්ඨාවට බහිනවා එතකොට මේ විදිහට නේව සංඥා නා සංඥායතන ඉක්මවල යන්න මේක ගන්නේ සංඥාව නැති වුණාට මේක සංස්කාරයක් නෙවෙයිද කියන ප්‍රශ්නේ මෙතෙන්දි මතුවෙනවා. දැන් මේක නෙවෙයි ඊගාවට යන්න කියලා ප්‍රාර්ථනාවක් තියෙන්න eBay. එහෙම නැත්නම් අදිෂ්ඨානයක් තියෙන්න eBay. චේතනාවක් තියෙන්න eBay. අන්න ඒක පිළිබඳව බුදුදහමස මේකෙදි සඳහන් කරනවා. යම් කෙනෙක් ඒ අෂ්ට සමාපත්තියම කියලා මේවට කියනවා. නැත්නම් රූප ධානය හතරයි අරූප ධානය හතරයි අටම ඉවර කරලා එයා තස්ස අනිමිත්තේ චේතෝ සමාධිමේ චිත්තම් පශීදී පක්ඛන්දති සංචිත්තති අදිමුච්චති. එතකොට කියනවා මේ චේතෝ සමාධිය කියන්නේ මේක කියන්නේ රූප කාම කාම භවය රූප භවය අරූපී භවය කියන්නේ ඔක්කොම සංසාරේ භවය ඇතුළතනේ මේ භවයෙන් පනින්ද ගහන ඉම්ම ඒක මතක් කරනකොට මේක චේතෝ සමාධියේ අபிසංකතෝ අபிසංචේතනිකෝ කියලා යාට තේරෙනවා. මේක මේ හිතලා කරපු එකක්. මේක අදිෂ්ඨාන කරලා කරපු එකක්. ඒක ප්‍රාර්ථනා කරලා කරපු එකක් කියලා. ඉතින් එතෙන්දි තව එකක් පැහැදිලි වෙනවා සූත්‍රය දිහා බලනකොට අපි බුදුජාන් වහන්සේ නිවන් දකින්න ක්‍රම දෙකක් පෙන්ලා දීලා තියෙනවානේ. එකක් තමයි චේතෝ විමුක්තිය, අනිත් එක පඤ්ඤා විමුක්තිය. චේතෝ විමුක්තිය කියලා කියන්නේ සමත ක්‍රමයට යන ක්‍රමය. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ චේතෝ සමචේතෝ සමාධිය කියනකොට අපි ගෙවම් කරන්නේ තෘෂ්ණාව. ඒක තමයි කාම ගාම සංඥාව, කාම සංඥාව, අරඤ්‍ය සංඥාව, පඨවි දසුකේ කියන සංඥාවල් ඔක්කොම කාම සංඥා ගෙවම් කරලා යන්නේ. එතකොට යන්නේ චේතෝ සමාධියට. එතකොට මේක සමත භාවනාවේ උත්කෘෂ්ඨ තත්ත්වයක් කියලා පිළිගන්න වෙනවා. ඒකේ ඉන්නකොට ඒකත් ගත්තේ ඉල්ලලා අපි මෙතෙක් කල් කතා මාර්ගයේ දිගටම ගත්තේ ඉල්ලලා ගන්නවට වැඩිය සිද්ධ වෙන දේ හොඳයි කියලානේ. නෑ මෙතෙන්දී යාට පැනලා යන්න නැත්නම් පිම්මක් පනින්න බල්ටියක් ගහන්න සිද්ධ වෙනවා. ඒ ගහන එක බුද්ධ ජනසිතන අபிසංකතෝ අபிසංචේතිතෝ කියලා. ඉතින් මේකෙන් කටුකුරුන්දේ ශාංශ පෙන්න මේ සංකත කියන එකයි චේතනා කියන එකයි දෙකම එක වචනයමයි. අபிසංකත අபிසංචේතිතෝ ඉතින් ඒක නිසා අපි ජීවිතේ පුරාම කරන පැතුම් ප්‍රාර්ථනා ආශිර්වාද ඔක්කොම වැටෙන්නේ ওই සංචේතනා සංකත ධර්මවලට යං කෝපන කිංචි අபிසංචේත අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මංති පජානාති ඒකත් අනිත්‍යයි කියලා තේරෙනවා මම දැන් පැන්නේ ඉල්ලලා මම දැන් පැන්නේ අදිෂ්ඨානයක් ඇතුව මම දැන් පැන්නේ මේ චිත් හිතේ හිතෙන් ඉල්ලලා මේක අනිත්‍යයි කියලා තේරෙනවා. දැන් මේ කියලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා මේ අන්තිමටම අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියන තැන මේ සංස්කාර පිළිබඳව ඉස්සෙල්ලා නේවන් සංඥා නාසඤ්ඤායතිදී සංඥා පිළිබඳව තමයි අපිට කතා කරන්නේ. මෙතෙන්ට යනකොට සංස්කාර පිළිබඳව කතා කරනවා. එතකොට මේ සංස්කාර සබ්බේ සංඛාරා නිච්චා. මේකට ගියයි කියලා මේ සංස්කාරය අපිට සුද්ධ භූමියක් පිරිසිදු වස්තුවක් කියලා ගන්න බෑ. ඉතින් එතෙන්දි මේක නිරෝධ ධම්මංච පජානති. ඒ විදිහට බැලුවොත් දැන් මෙතන මේ කියන මට්ටමේ ඉඳලා මේ කෙනා විපස්සනාවක් කෙරුවොත් එහෙම නැත්නම් ණය විපස්සනාව කියලා එකට කියන්නේ එහෙම නැත්නම් ආකාර පරිවිතක්කයක් කරලා බැලුවොත් මේකත් මේ තරම්ම අනිච්චං නම් එයාට භවයේ ආශාවත්ති භවආශව කියලා ජීවිතේ සංසාරේ පුරා පවතින අපි මෙතෙක් කල් අත නෑරගෙන ආපු තෘෂ්ණාවක් තිබුණා අපි ගාව. ඒක කියන්නේ භව ආශාව කියලා. එතකොට එනම් භව ආශාව නිත්‍ය වෙන්න බෑ. දැන් මේ හෙලෙත්තාඩු තැන ඉඳගෙන ණය විපස්සනාව වෙන හැටි නැත්නම් විය යුතු හැටි සඳහන් කරලා තියෙනවා භවාස භවාසවාපි අවාසාව කියලා කියන්නේ මම ලබන ආත්මෙත් හොඳ ආත්මයක් ලබන්න ඕනේ බුද්ධ ධර්මයේ කියන ජීවිතෝක යන්න ඕනේ එහෙම නැත්නම් රජ කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් සිටු කෙනෙක් වෙන්න ඕනේ ආදි වශයෙන් අපි ළඟ හැමදාම නොනිමි ආශාවක් තියෙනවනේ ඒකනේ අපේ මොටිවේෂන් එක වෙලා තියෙන්නේ ඉතින් මේ ලබාගත් චේතෝ විමුක්තියත් අபிසංකතයක් නම් අபிසංචේතනාවක් නම් මෙතෙක් සංසාරේ අපි අරගෙන පැවැත්මට සඳහා තිබිච්ච මේ නූල වගේ මේ මල් මාලයක නූල වගේ තිබුණු මේ භවආශ්‍රවයක් නිත්‍ය වෙන්න බෑ. මෙතන තමයි ඒකට මම මේ ඇදගෙන යෑම නිසා කතාවට අවුලක් වෙනවද පහසුවක් වෙනවද කියන්න දන්නේ නැහැ. මෙන්න මේ වගේ තැනකට යන කම්ම Hindu ආගමේ අද අද්වෛත වේදාන්තේ කතා කරනවා. කතා කරලා ඉවර වෙලා ඒ අද්වෛත වේදාන්තයෙන් මේ දැනෙන ඒ වෙලාවේ දැනෙන මේ භවය පවතිනවායි කියන එකම අපි ගැට ගහලා හිතලපත්ලා කරන දෙයක් නෙවෙයි අපිට ස්වභාවයෙන්ම සංසාරගත සත්‍යයට පුත්‍ජජනයට තියෙන අධියම තියෙන ආසාවනේ මේක මම වැරදි නම් මට මේක පිරිසුදු කරන්න මේකට බ්‍රහ්ම පදාර්ථය කියලා නමක් දාලා මේක පිළිගන්න. එතකොට බ්‍රහ්මයාට ආත්මයක් තියෙනවා එහෙම නැත්නම් ඒක මේ භවයේ පිළිබඳව ඇලීමක් නැත්නම් බ්‍රහ්මයා කියන්නේ මේක තමයි කියලා. හැබැයි ඒක මේ ජීවිතේ අත්දකපු කිසිම කෙනෙක් නැහැ කියලා බුදුජානසයේ ඒ Hindu ශාස්ත්‍රුන් වහන්සේලා හත්මුතු પરම්පරාවක නම් කියලා අහනවා. මේගොල්ලෝ මේ තැනට ගියා නම් ඒක නෑ ඇත්තට මේක අත්දකලාද කතා කරන්නේ නැත්නම් තර්කයෙන්ද කතා කරන්නේ කියලා. කාටවත් දැන් ඉන්න ඒ බමුණු ආගම නැත්නම් ඒකට බ්‍රහ්ම මේ බ්‍රාහ්මණ ආගම කියලා කියනවා නැත්නම් ඒකට කියනවා Hindu ආගම කියලා. ඒකට තේම උත්තරයක් දෙන්න බෑ. තරකානුකූලව නම් පෙන්නනවා. හැබැයි අත්දකපු කෙනෙක් නෑ. නමුත් මෙතන මේ කතා කරන යෝගාවචරයට පේනවා මේ චේතෝ විමුක්තිය කියන එකට හිතලා ගත්ත එකක්, අදිෂ්ඨාන කරලා ගත්ත එකක්. ඒකත් අනිත්‍ය නම් මේ භවයේ පුරාම අපි අරගෙන යන සරවන භව කඳ සුරිඳුන්ගේ තෙදබලී කියලා වචනේ අහලා තිනේ. අපි භවයේ උසා හසුරවන්නා වූ එතන සරවන භව කියන්නේ කතරගම දෙයියන්ගේ තෙදක්. මේක කක්කාවක්. යෝගාවචරය භවයෙන් භවයට අතර අභිජය ගතට පස්සේ හිතුවදී අපි නැගිටින කොටත් අපි දන්නවා එයා මමම තමයි කියලා. අන්න ඒ වගේ ඒ අඩිය තට්ටුවේ තියෙන මේ භව ආශාව මේක නිත්‍ය වෙන්න බෑ. ඉතින් ඒක වෙයිද නැද්ද කියන්න බෑ. මේ තමයි මූල ධර්මයේ බුද්ධ ඥානස් පෙන්නන්නේ බවාස බවාස වාපි චිත්තං විමුච්ඡති. මෙයා කියනවා මම අපේ සංසාරේ කවදාකවත් අත්හැරපු නැති මේ භවය කියන නැට්ට. භවය කියන මේ බන්ධනය ඒක ඉතින් කාටවත් වැඩක් නෑ නේද? මගේ වැඩක් නේද? පුද්ගලික රහසිගතයි කියලා රැකගෙන ආවට එයින් හිත මිදෙන්න ඉඩ තියෙනවා කියනවා. මේ කල්පනා කරන චින්තනය යනවා භව මේ අபிසංචේතජං ඒක නිසා භවාසපි චිත්තං විමුච්ඡති. එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. අපි කොච්චර දේ කෙරුවත් මේ මමයා ඉන්නවා මමගේ පැවැත්ම බලන්න ඕන උඹලට ඒකෙන් වැඩක් නැහැ නේද මම බලා ගන්න ඕනේ කියලා අපි පුදුමාකාර අවිද්‍යාවක් තමයි අපේ ප්‍රගතියට අපේ නිර්මාණශීලීත්වයට අපේ ඉදිරි ගමනට රැකගෙන ආවේ. ඒකත් ආසවයක් විදිහට බුදුසසුනේ පෙන්නනවා භවආසවයට පස්සේ අවිජ්ජාසව. ඒ අවිජ්ජාසවය ගැන කල්පනා කරුවත් මම මෙතෙක් දාපු දහංගට ගැහුවානේ අපි. යම් යම් තත්වලට යන්න එහෙම නැත්නම් වැරදුලා පෙරදුනාට පස්සේ පශ්චාත්තාප වෙන්න එහෙම තිබිච්ච අවිද්‍යාවත් විශ්වාස කරන්න බෑ ඒකත් අනිච්චක් කියලා එයිනොත් හිත මිදෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා අනිවාර්යයෙන්ම වෙනවද කියලා නම් කියන්නේ නැහැ අවිජ්ජාසුරු චිත්තං විමුක්තති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝතියට තේරෙනවා මෙතෙක්කල් තිබිටට අඩියම තිබුණු එසෙන්ස් එක. එහෙම නැත්නම් ඒ කියන ත්‍රෙඩ් එක, එහෙම නැත්නම් ඒ කියන නූල ඒකෙමුත් හිත මිදුණයි කිය. ඒක තමයි අපි මෙතෙක්කල් සංසාරේ කවදාහකවත් ඉඳමු නැති තත්ත්වේ. භවයේ හෝ අවිද්‍යාව අනිවාර්යම සාක්ෂි දාගෙන තමයි අපි මැරෙන්නේ. අපි දිනන්නේ, අපි පරදින්නේ. ඒක මරණ මොහොතදී වෙනවයි කියලා කිව්වට වෙන අවස්ථාවලුත් තියෙන පුළුවන්. මේ ජීවිතේදී පේනවා භවආශාව කියන එක භවආශාවේ භවආශාවෙන් හිත ගැලවෙනවා. අවිජ්ජාසා අවිජ්ජාසා අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති. ඊට ඉස්සෙල්ල තමයි අර මේ කාමාශව කියන එක ග්‍රාම සංඥාවෙන් අරඤ්‍ය සංඥාවෙන් පටවි ධාතුවට තියෙන ආශාවෙන් ඒක ගොඩාක් ගෙවන් වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙන අවිජ්ජාසව භවසව දෙක තමයි. අන්නේ දෙකමුත් හිත මිදෙනවා. මිදුනට පස්සේ එයාට තේරෙනවා මේ කවදාකවත් වෙච්ච නැති විදිහේ පිරිසිදුවක්. එහෙම නැත්නම් විසුද්ධියක්. අප්ලිෆ්ට්මන්ට් එකක්. ඉතින් ඒක ඒක විස්තර කරන හැමතැනදීම විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති කියලා එකක් කියනවා. විමුක්ත වුණාට සැකහැරව ඒක දැනගන්නවයි කියන එක ඒත් එක්කම වෙන ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒත් එක්කම එන රේන්ෆෝස්මන්ට් එකක් තියෙන නොවෙන්න ඉඩ තියෙනවා. උනාට ඒක බාර ගන්න. ඒකට උනාට ඒක පිළිබඳව එච්චර විශ්වාසයක් නැත්නම් විමුක්තස්මින් තමයි. නමුත් විමුක්තිමිති ඥානං කියන එක මේක මම විමුක්තිය ලැබුවා කියන මේ ඥානය එයාට නොයෙන්ද ඉඳ තියෙනවා. ඒකට පුංචි උපමාවක්, ඒකට පුංචි උද්ෘතයක් මතක් කරලා දෙන්න පුළුවන් ඔය පොට්ටපාද සූත්‍රෙත් ඔය තරමටම සර්වචනාංශය ගෙනල්ලා අෂ්ට සමාපත්තියම විස්තර කරනවා කියන එක තේරෙනවනේ කුඟාක් අමාරුවේ ලබාගත යුතු දෙයක් කියලා. එතකොට බුදුජානනාංශික ආනන්ද අහඳුර අහනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මෙතෙන් ගියාට පස්සේ ඒ කියන්නේ නිව සංඥා නා සංඥාට ගියාට පස්සේ යාට තියෙන එකට අනිවාර්යයෙන්ම නිවන නේද කියලා අහනවා. මේ තරම් වැඩ කරගත්ත එක්කනා ඊට පස්සේ ආපහු ආපහු එන්නේ බුදුසෙන් කියනවා නෑ කියලා. ඇයි කියලා ආපුවම කියනවා මේව පිළිබඳව ඒ ආසව ධර්ම තාම තියෙන්න පුළුවන්. හැබැයි අර ග්‍රාම සංඥාවට තරම් අවිජ්ජාසව, බවාසව, තණ්හාසව නෑ හිටි. අරඤ්‍ය සංඥාවේ තරම් නෑ. පඨවි සංඥාවේ තරම් නෑ. ආකාසානං ඡායතන තරම් නෑ. ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල තියෙන. ඉන්නේ ඒක අවබෝධ වෙනවයි කියන එක මීටර වෙනවයි කියන එක සංසාරෙට අයිති එකක් නෙවෙයි. අන්ජාය හැම චින්තනයක්ම යන්නේ අවිජ්ජාසව බවාසව අනුව යම් ප්‍රමාණයක යට තියෙන මේ නූල් සූත්‍රයට කැමැත්තක් තියෙනවා. ඒක හරියට කියනවා නම් රූකඩ නටවනකොට කවුරු හරි කියනවා නම් ඒ නූල් සූත්‍රේ නැතුව නටන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඒ නූල් පේන්නේ නැහැ. මොකද තිරේට දාන්නේ කළු තිරයක්. නූල් ඔක්කොම කළු පාටින් තියෙන්නේ. ඉතින් ඒ රූකඩේ කතත් කරනවා. බලනකොට අර අට්ටාලේ උඩ ඉන්න මිනිහා තමයි මේ රූකඩේ නටවන්නේ. එයා තමයි කතා කරන්නේ. අහන එක්කන හිතන්නේ මේ මේ මේකේ ඉන්න මේ විස්සන්ත රජුර තමයි මේ කතා කරන්නේ. මේ മന്ത്രി දේවි තමයි කතා කරන්නේ කියලා මොකද අපි ඉන්නේ අර රූකඩ දර්ශනයේට හොඳටම බැඳිලානේ. ඉතින් ඒක දැසක් මම මේ කියන්න ගිහලා මට අම්මත් බැන්නා. ඒ වුණාට මේ බලනකොට ඒ රූපකට දැర్శනේ දිවුනේ රූපකට දැర్శනේ දිවුනේ තණ්හා රති රංගා තුන්දෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වශී කරගන්න හදන වැඩක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ගහක් වල වාඩිලා මෙහෙම කරගෙන ඉන්නේ ඇස් දෙක වහගෙන. තණ්හා රති රංගා නාටනවා. තණ්හා වයන්නා රති රංගන්නා ආදිවාසීන් කරන බලනකොට මිනිස්සු වල් ගහන්න පටන් ගත්තා. බලනකොට තණ්හා ඉන්නලු ගහක් මුල්ලට ගිහිල්ලා මෙහෙම කරගෙන බුදුරජාණන්සේ හිවුරු කොන් දෙක අල්ලගෙන නටනවා. රූකඩේ පොඩ්ඩක් මාරු වෙනවා. අම්මා බැන්නා කියන්නේ උඹ මේ පව් කරගන්නවා මේ ඉස්කෝලේ ගියාම කොල්ලෝ කියා කතා. උදෙන් දින පොඩි වයර් මාරුවිල්ලක් තියෙනවා. උද උඩ ඉන්න කට්ටාලේ ඉන්න හැමදම ඉන්නේ බීලා. එහෙම නැත්නම් උන්ට ඒ විදිහට කතා කරන්නත් බෑ සින්දු කියන්නත් බෑ. ඉතින් මේ නූල මාරුවෙන් ඉඳ තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම බුදුජානන්සේ සිවුරු කොනල් ළඟට නටන්න පටන් ගන්නවා. තණ්හා ඉන්න ගහක් මුල සතිය ළඟා දෙන්න ඒ කටයුතු කරනවා. එන් කොල්ලෝ කැමති නැහැ මිනිස්සු ගල් ගන්න. ඉතින් ඒක මේ කතාවට කිසිසේත්ම අදාළ නැහැ. චූලසුඤ්ඤස සූත්‍රයට අදාළ නැහැ. මොකද නැත්තම් ඕගොල්ලෝ මේවා සීරියස් ගන්න නිසා මම මේවා පොඩ්ඩක් පොඩ්ඩක් ඔය කියලා කියන්නේ. ඒ විමුක්ති වුණා. මම දැන් විමුක්ත වුණා කියලා ඒ දැනෙන දැනුම මානවයට අයිති නැහැ. මානවය කරන්නේ හැම එකක්ම සැක කරන සැක කරන වටිනවා. මොකද අවිද්‍යාව කියන්නේ ඒ තරම්ම සූක්ෂම දෙයක්. ඒ වගේම භවආශෝක කියන්නේ ඒ තරම්ම සූක්ෂම දෙයක්. ඒ කියන්නේ විඥානයත් ඒ වගේම ෂට මායාවී. ඉතින් ඒ වෙනවත් එක්කම මේක මේකමයි කියලා දැනගත්තේ නැත්නම් විමුක්තිය තියෙන්න පුළුවන්. නමුත් ඒක ආයසරයක් විමුක්තිය නැතිකමෙන් වැහිලා යන්න ඉඩ තියෙනවා. ඒක කියනවා මැනික් ගන්න බිස්නස් එක කරන්න ගියාම ඒ ගරන්නේ හොරේ. හොරෙන් ගන්නකොට හරියට ඒ පැතිවල මදුරෝ ඉන්නවා. ඒ නිසා මැලේරියා මදුරෝ කනවා. වැස්ස පොලිසියට හොරෙන් කරන්නේ. ඉතින් කුලී කාර්යෝ දාලා තමයි මේ ගරන බේසමට දාලා මැණික් ගරන්න කරන්නේ. ඉතින් අයිතිකාරය අහගහගෙන ඉන්න ඕනේ. ඒ මොකද මේ මැණික් වට්ටියේ මැණිකක් කියනවා නම් ගරණ මිනිස්යාට දැනීමක් එනවලු වතුරේ 아무තු ඡායාවක් වෙනවා. එතකොටම යාග රණයාට මණික කටේ දාගන්නවා. ඡාගත්තොත් ඔච්චර ඉල්ලන් හරපේක වටනාකම ඉවරයි. අයිතිකාරයට මණික හම්බ වෙන්නේ. ඒසයි අයිතිකාරය බලාගෙන ඉන්නෝනේ මොකක් හරි දෙයකට කුලක් වෙනවා දැක්කනම් වහාම නතර කරලා කූඩේ අතර ගන්නවා. එයා ඊට පස්සේ කරලා මණික අතර ගන්නවා. නමුත් ඒ වෙලාවේ පොඩි දේ මිස්සුණා නම් වෙන්නේ අර මිනිහා මැනික් ගරන මිනිස්සු සමහරට කියනවා සහෝදරයා මැනික් ගන්නවා. ඌත් ඒ මැනික හොරකම් කරනවා ඒ වෙලාවේ. උද මැනික් ගරලා ගරලා ඌට තියෙන ෆීලිං එකක් මගේ මේ වැඩියේ මැනිකක් තියනවා කියලා. එතකොට ඌගේ හැසිරීමේ පොඩි වෙනසක් යනවනේ. මෙච්ච පිටලකම ඒක ඩිටෙක්ට් කරන්න ඕනේ මැනික් අයිතිකාරයා. ඉල්ලමයිතිකාරයා. ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් සදන් ස්ටාර් කියන ෆිල්ම් එක ඒකේ පෙන්නනවා ඒවා කරන හැටි. උන් කරන්නේ කටේ දාගෙන ළඟම ඉන්න ඩෙන්ටිස් ගාවට යනවා. මහත්තයට කතා කරලා කියනවා මට දතිය අමාරුවක් තියෙනවා යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඩෙන්ටිස් තමයි මැනික ගන්න. කොන්ත්‍රාත්තුව තියෙන්නේ මැනික කරන කුලීකාරයයි ඩෙන්ටිස් එකයි. ඉතින් මෙච්චර යන්නේ ඉස්සෙල්ලා මේක මැනිකක් මේකේ තියෙනවයි කියලා ඩිටෙක් වෙන එක දැනගන්න එක ඒක අපි ළඟ තියෙන ඥානයක් නමුත් අපි කවදාවත් පාවිච්චි කරන්නේ අපිට තියෙන සැකේ නිසා. නැත්තම් අමනසිකාරය නිසා. මේ මේ මේ මොහොත පැන්නොත් ඒ ගණන මනසට ඝන දෙවිනුවක් තියෙනවා. ඌ මැනික් කරේ දාලා. අන්න ඒ වගේ මේ විමුක්තිය එනකොටම මේක විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කියලා ඒ පහළ වෙන මේ ගැල්වනයිසින් ඉෆෙක්ට් එක මේකමයි මේ මම හොයපු දේ සංසාරේ හම්බෙච්ච නැති දේ අද මේක ලැබුණා කියලා ඒක මේ හඳුනා ගැනීමේ වටිනාකමක් බුදුජානනාංශය සඳහන් කරනවා. ඒක කොච්චර ඒ හඳුනා ගැනීමේ වටිනාකම තියනද කියන එක තිබුණට ඒක රෙකග්නයිස් කරගන්න. ඒක ඒකේ වෙලාවෙන් ඩිටෙක්ට් කරගන්න පුළුවන් නම් කීනා જાති වසිතම් භක්මචරියන් නාපරං ඉත්තත්තායති. එයාගේ භවය ඉවරයි. චීනාශ්‍රව වෙනවා. ඊට පස්සේ ආයෙක දුමක් නැහැ. යම් මේකේ විමුක්තිය ලැබුවත් විමුක්තිය ලැබ කියලා දන්නේ නැත්නම් එයාට යෝ කියන භවයේ හමාර වීමක් චීනා જાති જાතිය ඉවරයි. උසිතම් භ්‍රමචර්යයන් කියන එක වෙන්නේ ඉතින් මේ වගේ தத்துவයක් තමයි අබුද්ධෝත්පාද කාලවල වෙන්නේ ඉඳ තියෙන්නේ. අපි භවනා කරන්න ඇති. අපි සමාහලාට උවට අහම්බේ යන්නත් ඇති. නමුත් අපිට හරියටම මේ මේ පීයක ධාරේ වගේ මේ තීක්ෂණ දේ ඩිටෙක් වෙන්නේ නැහැ. මොකද අබුද්ධෝත්පාද කාලනේ දැන් බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ බුදුජානනාංශට විශාල වගකීමක් තියෙනවා මේ ග්‍රාම සංඥාවේ කක්කාවේ කකා ඉන්න මිනිස්සු ගේන්න මේ අකින්චඤ්ඤායතනේ නැත්නම් නේව සංඥා නාසඤ්ඤායතනේ දක්වා. ඒක ලේසි නෑ කියලා අපි සාක්ෂි වෙනවනේ අපි දන්නවනේ ඒක අමාරුයි කියලා. ඊට පස්සේ තමයි මේ චේතු විමුක්තියට ප්‍රාර්ථනා කරාට පස්සේ ඒක උනාද නැද්ද කියන එක ඩිටෙක්ට් කරන්න කිසිම උපකරණයක් නැහැ. දෙවැන්නේකට කරන්නත් බෑ. වරදවා ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා උසාවියක සාධාරණේ ඉෂ්ට වුණාට ඒ නඩුකාරයාට ඒක තේරුණාට මදි මුළු උසාවියටම තේරෙන්න සාධාරණ යුක්තිය ඉෂ්ට වුණා කියලා. උසාවියනේ උඹ දෙනෙක් නීතිය දන්නේ නැති අය. ඒ නිසා කියනවා හොඳ වෙලා බෑ. හොඳ හොඳ බව පේන්න තියෙනවා. ඒ හොඳේ තියෙනවා මේ වගේ හොඳක සුවිශේෂී ලක්ෂණ වගේක්. ඒක හරියටම අහුලා ගන්නවයි කියන එක හරියට පික් කර ගන්නවයි කියන එක ඒක අපි තාම තියෙන්නේ ලක්මයි chance ඒ සදන් ස්ටා කියන එකේ අන්තිමට හම් වෙනවා මේ පිටරයක් විතර ලොකු මේ නිල් මණිකක්. සාල කෝටිපතියකට හම් වෙන්නේ. එයා ඒක අරගන්නවා අරගෙන ඉවරලා ඒක කැටයන් කරලා කපලා බිත්තරයක් වගේ කට්ටක් ඇතුලට දාලා තමයි අරගෙන තියාගෙන ඉන්නේ. මොකද ඒක නැත්තම් මේ විසුරකම් කරනවානේ. කියනවා ඒ වගේ නිර්මණිකක් අපි ලංකාවෙන් ගෙනියලා රජිනික උටුන්නේ තියෙනවායි කියලා දැන්. ඒ වගේක් වෙන්නේ සදන් ස්ටාර් කියලා කියන්නේ. ඒ කට්ටිය පස්සේ මේ ගාඩන් එක තුතියාගෙන කතා කර කර එයා එයාගේ කිට්ටුම වන්තෙන්ද කියනවා මෙන්න මෙච්චරක් මැනික ලොකුයි මේක ඇතුලේ තියෙන මැනික තමයි කියලා මම පෙන්න පෙන්න ඉඳද්දී එතන ඉන්න ගොඩාක් එහෙම උස්ලා එහෙම උස්සල කියන අර වේගෙන් දවන්න පුළුවන් සත්තු මේ එහෙම කියලා කියනවා නැත්නම් තවත් නමක් කියනවා එකෙක් ඇවිල්ලා ටක් ගහලා පිටරි ගිල ගන්නවා මේ අතේ තියාන කතා කින්දදී අර මනුස්සයට වෙනවා මේ පිටරි මෙහෙම පල්ලෙහාට යනවා දැන් ඔක්කොමලා දුවනවා දුවලා ගියාට පස්සේ ඒ සතා විශාල ඒමු රංචුවක් ඇතුළට යනවා මොන්න තාලෙකත් හොයන්න බෑ ඊට පස්සේ වෙන්නේ එතන දවස් 7ක් විතර ඒ මූසලා කක්ක කරපුවා හොදෝද බලන්න වෙනවා. නැත්තම් කොහොමද වෙන්නේ? ඒ සතා හිතන්නේ පිටරක් කියලා. ඌගිලි. ඉතින් ඒ සදන් ස්ටා කියන ෆිල්ම් එකේ තියෙන ওই වගේ කතන්දරයක්. ඉතින් මම චිත්‍රපටි බලලා තියෙනවා කියන්නේ මම කියන්න දන්නේ ඇත්ත තමයි කතාව. ඒක වෙ ගිහි කාලේ බලපිනවා. ඉතින් මේක මේ ඩිටෙක්ට් කරගත්තට පස්සේ ඒ දැනුමෙන්ම චීනා જાති චම්ස් ಜಾති ඉවරයි කුසිතම් භ්‍රමචර්යයන් මගේ භ්‍රමචර්යයේ කටයුතු ඉවරයි නාපරං ඉත්තත්තා ඉතින් ඊට පස්සේ ආය ගමනක් නැහැ කියලා එයාට තේරෙනවා ඉතින් ඒක ඔය කියන චේතෝමුති කියන අවසාන ඔලිම්පික් දිනන එක නෙවෙයි වැඩි එතෙන් යන්නේ ඉස්සෙල්ලම වෙලේ දුවලා දිස්ත්‍රික්ක මට්ටමින් දුවලා ජාතික මට්ටමින් දුවලා චැම්පියන් කෙනෙක් වෙන්න බෑ ඔලිම්පික් යන්න. ඒ යන හැම වෙලාවෙකදීම මේක පිළිබඳව අපිට පූර්වාදර්ශයක් වෙන්න අපි දුවන අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිනනව නොදිනනවයි කියන එකට හේතුව මෝරාල් එක පමණමයි. ඒක ඔය කෙටිතු කෙටිසූර් ධාරණ ශූරි භද්‍ර කියලා තිබුණා. කොච්චර ට්‍රේනින් කළා තිබුණත් මේ වැඩේට යනකොට මට හැකි සංඥාව තියෙනවා නම් ඔය කවුරු ආවත් දිනන්න පුළුවන්. මොනම දෙයකින් හරි මගේ හිත වටලා තිබුණොත් මට වෙනදට රීසල් කරනකොට දිනවට මේක දිනා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි යන දහම් පරියන්ක ගහනවා තුනක් හතරක් ගහනවා. කවදා හරි අපි හිතමු මේ පරියන්කේ අපි සෝවන් උණයි කියලා. මේ කියන්නේ චේතෝ විමුක්තියම නෙවෙයි ඉතින් ඉස්සලා හම්බෙන එකේ. එයාට බැරිලු ඒ පරියන්කේ දිගේ මං කොත කොහොමද වාඩි උනේ මොනවා කාලද හිටියේ මම නාලද හිටියේ සක්මන් කරලාද හිටියේ කියලා පරියන්කේ මුලට යනකම් පච්චවේකන ඥානයක් පහළ වෙනවා. අවබෝධ කරපු දවසට තේරෙනවලු මං එදා යනකොටම ජයග්‍රහී හිතවිල්ලක් හිතේ තිබිලා තියෙනවා කියලා. ඒක තමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. අනික ඒවා ටික අපි ඇත්තටම පුරුදු කරලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා පුරුදු කරලා තියෙනවා. නමුත් අර පරියන්කයට යනකොට පෙළඹීමක් තියෙනවානේ. එළඹීමක් තියෙනවානේ. අන්න ඒකෙදීම ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. නමුත් සාක්ෂාත් වෙච්ච වෙලාවක ආපස්සට ගමන් කරනකොට එයාට ඩිටෙක් කරනවලු මම එදා යනකොටම ගිහිල්ලා තියෙන්නේ හරියනවා කියන අදහසින් කියනවා. ඉතින් ඒක හරි තීරණාත්මකයි. ඒක තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. අපි කරන්න යන වැඩේ පිළිබඳව සාදරව දෝතින් කරන්න ඕනේ. භාගයට දෙකට දිතවර වෙලා කෙරුවට හරියන්නේ නැත්තේ මයින්ඩ් සෙට් එක හොඳ නැහැ. සූදානම් ශරීරය හොඳ නැහැ. ඒක අපි ටික ටික ටික ටික පුරුදු කරලා තියෙනවා. සූදානම් ශරීරයක් තියෙනවා නම් මයින්ඩ්සෙට් එකක් තියෙනවා කවදාවත් පරිදින්නේම නැහැ. ඒක ඕපනයිකමයි. ඒකට වෙලාව ඉවරයි කියලා තියෙනවා. ඒකට පොඩි කතන්දරයක් තියෙනවා. මේ ලංකාවේ කැලේක අරණ්‍යක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නකොට මස්සැද්දෙක් ගිහිල්ලා ඒ වෙලාවෙම වදපු මුවෙක් මුවැත්තියක් මරලා කනවා. අර වදවු පැටියක් කනවා. කෑවට පස්සේ මූට යද්දා වුණාට පුදුමාකාර පිපාසාවක් එනවා. මොන දේ කෙරුවත් බෑ දිව කිලෙන තරමට පිපාසාවක් එනවා. ඌ දුවගෙන යනවා දන්න නිසා ආරණියට. ජීවිලවලා ඒකේ තියෙන වතුර ටිකක් බොනවා. බීලා කෑ ගහනවා මේ හාමුදුරනේ මොන මගුලත් දන්නේ නැහැ මහලොකට ආරණ්‍යයේ කියන බොණ්ඩ වතුර ටිකක්වත් නැහැ. මේ වතුර ටිකක්වත් හොල දෙන්න බැරිද කියලා හාමුදුරුවෝ එළියට එනවා. ඇයි ඇයි මිනිස්සු කෑ ගහන්නේ කියලා මේ වැද්දා දැකලා. ඊට පස්සේ කියනවා මේ වතුර ටිකක් බොන්න කෙනෙක් ආපහු වතුර තියෙන්නේ වතුර නෑ. ඇයි මිනිස්සු ජීමසක් තියෙන ඔක තියෙන වතුර බීපංකු කියලා. මේ කල ඔක්කොම හිස්නේ. මොනක්වත් වතුර නෑ කියලා. එතකොට මේ හාමුදුරන තේරෙනවා මූගේ තියෙන මේ පාපතර ගතියට පිරිච්ච කලේ පේන්නේ හිස් වෙලා. ඒ නිසා කියනවා මං කලේ වක් කරන්නම් ඔබ දෝතට අරගෙන බීපං කියලා. හාමුදුර ගන්නකොට වතුර තියෙනවා. අරු බොනෝ බොනෝ බොනෝ බොනෝ කල හතක් බොනවා. හැබැයි පිපාසි සංසිඳෙන්නේ නෑ. ඉතින් මූට කල්පනා වෙන්නේ අපෝ මම අල්ලනොට මේ කලේ වතුර නෑ. මේ ආමරුව මේ තපස් රැකගෙන ඉන්න ආමරුව අපෝම කලේ වතුර එනවා. කියලා මූට හිතනවා ගෙදර ගිහිල්ලා වැඩක් නෑ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම මේකේ තියෙන අත්දැවක් කරගෙන අරණ්‍ය වාසී උපාසකෙක් විදිහට ඉන්න ක්‍රමේ වැද්දා. ආන්දෝගෙන උඹට කැමති නම් හිටපන් කියලා. ටික දවසක් ගියාට පස්සේ මේ ආන්දරෝ බුද්ධ පූජාව කියන්න දෙනවා මූට. දන්නේ නෑනේ. කොහොමද බුද්ධ පූජාවක් කියන්නේ ඉතින් ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ හාමුදුරන ගමී පන්සලක් තියෙනවා. ඒකෙත් බුද්ධ පූජාව දෙනවා. ඊළ බුදුගේ සුද්ධ කරපන් මෙහෙම මෙහෙම කරපන් කියලා. යන යන තැනක් කරන්න දෙනවා. කරන යනකොට මූට තේරෙනවා පුදුමාකාර වැඩ තොගයක් දවසකට කරනවා. ඒ වුණාට අනික් කටේ භාවනා කරන මම තාම වැද්දා. මට කිසි ආධ්‍යාත්මික ඉදිරි ගමනක් නැහැ කියලා. එතකොට ඇහෙනවා පුංචි හාමුදුර කෙනෙක් ඒ වතපිළිවෙත කරනකොට ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කිය කිය බොහොම උජාරුවට අර බුදු ආමරේ වත කරනවා. ඉතින් ඒකට කියනවා මේ ඒ හැමෝටම පැවිදි වෙලානේ ඒ හැමෝටම භාවනා කරනවානේ ඒ හැමෝටම ආරම්භත නික්කමත යුංජත බුදු සාසනේ තියෙනවා මම මේ අමු වැද්දා ඊළා අහම්තු ගාවට ගිහිල්ලා කියනවා අහම්තු බලන්න දැන් එදා ඉඳලා අද දක්වා මම කොච්චර මේ බුද්ධ පූජාව තියෙනවා පිරිසිදු කරනවා මට නැද්ද මේකේ ඉදිරි ගමනක් මට නැද්ද ප්‍රගතියක් කියලා. ඊට පස්සේ කියනවා පාසක මහත්තයා බය වෙන්න එපා. ශාසනය ඕපනයිකයි. එකින් එකින් එකින් එකින් දියුණු කරගෙන යනවා. ඒක ගැන සැක හිතන්න එපයි කියලා. මෝ ආමතගේ මූණ දිහා බලන ඔබ වහන්සේට 100%ක් විශ්වාස ශාසනය ඕපනයිකයි කියලා. ඔය පටන් ගන්න දවසේ බන්දුර මහත්තයා ඇහුවේ මේ සිද්ධි සොයිසා. අපි මේ කරගෙන යනකොට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. ඒක තමයි මෝ අහන්නේ. මේ අපි කරගෙන යන වැඩේ වැඩක් මම තාම අමු වැද්දා. මම ලස්සනට බුද්ධ පූජා කියනවා කියලා ඒ හාමුදුරුවෝ කියනකොට ඒ කාන්තෙම මේක ඕපනයිකයි කියලා වැද්දා එක සැරේටම අද්ද ගහලා එහෙනම් මම දිනුම් හාමුදුරුවෝ කියලා කියනවා. උගල කෙරුවේ බොහොම සද්ධාවෙන්. ඒ ඕපනයිකයි කියන ගුණය අහලා තිබුණේ නැහැ. කෙරුවා විශාල වැඩ කන්දරාවක් හාමුදුරුවෝ කියන අනිවාර්යයෙන්ම ඕපනයිකයි කියලා. ඊට පස්සේ මම පැවිදි කරලා අංගුත්තර නිකායේ 100%ක්ම කටපාඩම් කරලා ඒ කාලේ හිටපු හොඳම අනාගාමී වෙච්ච අංගුත්තර නිකායට දක්ෂ හාමුදුර කෙනෙක් වෙලා කියලා තියෙනවා ලංකාවේ සිල්ලිපියක් තියනලු මිලක්ක තිස්ස කියලා. ඒ හාමුදුර නම දාලා තියෙන්නේ තිස්ස. මිලක්ක කියන්නේ ම්ලේච්ඡා කියන අදහසෙන්. ඒහා ඒ කතාවෙන් පේන්න තියෙන එයා මෙතෙක් කල වැඩ කෙරුවට යාට විශ්වාසයක් තිබුණේ නැහැ මං වගේ වැද්දෙකුට මේ බුද්ධ පූජාව තැබීමෙන් හාමුදුරන්ට වත් පිළිවෙත් කිරීමෙන් ගමනක් යනවා කියලා. හැබැයි උට විශ්වාසයක් තිබුණා ලොකු හාමුදුරුවෝ බොරු කියන්නේ නැහැ කියලා. ලොකු හාමුදුරුවෝ කියනකොට මේ ශාසනය ඕපනයිකයි. ඇත්තම දහන ඕක කියනකොට අර විදිහට අද්දෙක් ගහලා කියනවා එහෙනම් මං ගොඩ කියලා. අන්නේ වෙලාවේ තියෙන මයින්ඩ් සෙට් එක ඒ වෙලාවේ ඉන්නේ මේ සූදානම් ශරීරේ එතුටු වැඩ කරලා ඉවරයි. නමුත් මම මේ කෙරුවේ හරි පාරට කියලා. ආන්න මේ වගේ පුංචි දෙයකින් වගේ මේක වෙනස් වෙන නිසා හරි අමාරුයි මේ ශාසනයේ තියෙන දේවල් ඔයාට නම් හරියට හරියයි කියලා කියන්නේ. හරියන්ට ඉඩ තියෙනවා. ඒ නිසා එකම දේ තමයි මේක හරියනවාමයි කියන මේ සක්කාත ගුණේ තියෙනවා අපි ගන්න. ඒකේ මේ සක්කාත කියලා කියන්නේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. ඉතින් මේ මුල විතරයි මම කරලා තියෙන තව මැද කරලා නැහැ මට අග කරලා නැහැ. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක ඕපනයික ගුණේ හැටි. වැඩි කෙරුවොත් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ විදිහට මේ වසිතම් භ්‍රමචරියං නාපරං නිත්තත්තාය ඇති කියලා කියන දෙයට හේතු වෙන්නේ මගේ හිත අවිජ්ජාසව දැන් ඉවරයි. මගේ හිතේ භවහසෝ ඉවරයි කියලා ඒ ඉවර වෙච්ච බව එතනදීම සීල් කරන් ගන්න ඕන. ඒ කියන්නේ වත්තපණයක් කියනවනේ. විවස්ථාපිත වෙන්න ඕන. ඒක මෙන්ටල් මයින්ඩ් මයින්ඩ් හිත ඇතුළේ වෙන දෙයක්. ඒක ඒක කෙරුවට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව නෑන්නේ. එතකොට බුදුරජාණන් සඳහන් කළා තියෙනවා "යේ අස් දරතා කාමාසවා පටිච්ච" එයාට තිබුණා සංසාරේ පුරාවට වෙහසක් දැවිලි තැවිලි කාමාශයේ පිළිබඳව එයා ඒක ග්‍රහණ සංඥාව දුරුවන් කිරීමෙන් අරඤ්‍ය සංඥාව දුරුවන් කිරීමෙන් පරිවි සංඥාව දුරුවන් කිරීමෙන් ඒක ටික ටික ටික ටික කරගෙන ගියා. ඒ වගේම මේ වෙලාවේදී තේ න සම්ති ඒකමයි సంతානෙ දෙන්නේ නැහැ කියලා එයා දැකලා තියෙන්නේ හරියට හැව අහලනා වගේ සතෙක්. නිකන් ලුණු ගෙඩියක් පොතු ඇරනා වගේ එයා දැකලා තියෙනවා. ඊයේ අසා දරතා භවසවා පටිච්ච මම ඊට පස්සේ දිගට ඉපදෙන්න ඕනේ මගේ දරුවන්ට සැප දෙන්න ඕනේ මම දිවියෝක යන්න ඕනේ. ඉතින් වගේ විශාල බලාපොරොත්තු රාශියක් ආගම විසින් අපිට ඇති කරනානේ. ඒක ඔක්කොම නිකන් සංඥාවල් විතරයි. ඔක්කොම සංස්කාර විතරයි කියලා දැම්මගේ හිතේ ඒ භව ආසාවෙන් මිදුණා. ඒක දැන් නැහැ. කියන එක එයාට යලි ප්‍රතිස්ථාපිත වෙනවා. ඊගාට මේ මේ අස්සු දරද අවිජ්ජාසවා පටිච්ච. මම මං පිළිබඳව නොදැනුවත්කමක් තිබුණා. මගේ හිතේ ධර්ම පිළිබඳව නොදැනුවත්කමක් තිබුණා. බුදුහාමුදුරුවෝ පිළිබඳ දැනුවත්කමක් තිබුණා සංඝයා පිළිබඳ නොදැනුවත්කමක් තිබුණා නැත්තම් මගේ මෝඩකම් පිළිබඳ නොදැනුවත්කමක් තිබුණා කියන එක දැන් හිතින්න බෑ දැන් ඒකට ඉන්න බෑ ඒක නිසා යම් විදිහකට අවිජ්ජාසව තියෙන එකක් නෑ නමුත් මේකත් මේ සූත්‍රයේ තියෙන එකක් කියපු බලක තියෙන නමුත් ඒ කියන්නේ ඒ විදිහට මේ චේතෝ විමුක්ති ඵලය ලැබුණත් එයාට ඉතුරු වෙනවා සංඥාගතම් සලායතනිකම් පටිච්ච ජීවිත පච්චාති කියලා යම් දරතයක් යම් පරිලාහයක් ඉතුරු වෙනවා මේ කය නඩත්තු කරන්න එපා පිරුණම් පානකම් ඒ සලායතන සම්බන්ධ දැන් මේ මේ සලායතන වලට චීවර පින්ඩපාත සේනාසන දෙන්න එපාය රහත් උනායි කියලා හරියන්නේ නැහැ ඒ සම්බන්ධව තියෙනවා යාට දරතයක් ඒ සම්බන්ධව යාට තියෙනවා වැඩි ඉවර නැහැ කියලා දෙයක් ඒක වෙන්නේ සෞපදිශේෂ නිර්වාණ ධාතු නෙවෙයි නිරූපදිශේෂ නිර්වාණ ධාතුවෙන් ඉක්මනම් පානකොට තමයි ඒ කරදරෙත් ඉවර වෙන්නේ. එතකම්ම එයා ඒ කය නඩත්තු කරනවා. එහෙම මේ මම දැන් දුෂ්කරක් ක්‍රියා කරනවා නම් මනම් මොකුත් නැහැ. ඒක නඩත්තු කිරීම පිළිබඳව යම් ප්‍රමාණයකට මේ ශරීරය යාපනය කිරීම සම්බන්ධ වගකීමක් ඉතුරු වෙනවා. ඒ නිසා බුද්ධ ආගම ගැන බැලුව සීදීනස ගැන උද්දේශා වේ කරන්නේ නැහැ. ඔබ ඉන්නකම් ඔබ මේ කය නඩත්තු කරන්න ඕනේ. අපි හිතනවා නම් මොකක් හරි තරහ වෙලා මම වහ කනවා මම කෝච්චියට බෙල්ල තියනවා මම ගඟේ මොදි පනිනවායි කියලා. හිතනවා ඒක හරි වීරකමක් කියලා. නමුත් හිට්ලරුත් කිව්වා සීදීනස ගන්න එක ලේසි අමාත්‍ය තමයි ජීවත් වෙන්නේ. අපි හිතනවා සීදීනස ගන්න එක ලේසි කියලා. නෑ අපි හිතන අමාරුයි කියලා. දැන් ඊට වැඩි අමාරු අපි මේ කරන වැඩේ. ඒක නිසා යම් තරක් දරතයක් අපිට ඉතුරු වෙනවා ඒ දරතය සලායතනකම් පරිච්ඡ යදිදන් ඉමමේව කායම් පරිච්ඡ සලායතනකම් ජීවිතපච්චය. එනිසා රහතන් වහන්සේ දිහා කෙනෙක් දිහා බලනකොට එයත් මොනවද කර්මාන්ත වගේක් කරනවා. මත පිළිවෙත කරනවා, පින්න පාත යනවා, නානවා, ඉසරවුල් බානවා, ඒ කටයුතු කරනවා. ඉතින් එයා ඒක දන්නවා ඒක ධර්තයක් කියලා. ඒ විස්තරي කෙරුවට පස්සේ බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා මේක තමයි මේක තමයි ආනන්ද යථා බුච්ඡා අවිපර්ය අවිපල්ලාසා යථා භූත වූ ඉපිරියාසයක් නොවෙන්නා වූ පරිසුද්ධා පරමානුත්තර ශුන්්‍යතාවක් අන්ති කියලා කියන්නේ මේකට තමයි. මේ තාමත් මේ ශුන්්‍යතාවයේ සාපේක්ෂ ශුන්්‍යතාවයක්. කේවල පරිසුද්ධ වෙන්න බෑ. මේ ජීවිතේ ඉන්නකම් කරන්න බෑ. හැබැයි මේ මට්ටමට අඩු කරන්න පුළුවන් ඒත් බුද්ධෝත්පාද කාලෙක විතරයි. ඒත් මනුස්ස සත්‍යපත්ලාභයක් ලැබුණොත් විතරයි. ඒත් ක්ෂණ සම්පත්තිය ලැබුණොත් විතරයි. ඒත් කල්යාණ මිත්‍රය ලැබුණොත් විතරයි. ඒත් සද්ධර්මය ඇහුවොත් විතරයි. ඒත් පැවිද්ද තියෙනවා නම් විතරයි කියලා දුර්ලභ වස්තු හයක් අපිට කතා කරන්න තියෙනවා. අපි මේ ගත කරන පූර්ණ කාලීන ජීවිතය කියන්නේ සංඝයා කියලා තමයි. පැවිදිනා වගේ තමයි. මේකට ගහන්න කෙනෙක් නැහැ කියලා බුදුජානනාංශ කියනවා මේ මට පේනවා කොච්චරද අතීතයක් කොච්චරද අනාගතයක් ඉන්නා තාක් යම් කිසි කෙනෙක් ගැලවුණා නම් මේක මේ විතරමයි ආනන්ද මීට එහා ගිය ක්‍රමයක් නැහැ ඉස්සරහට වෙන්නේත් නැහැ කියලා අර දේශනා කරපු එක රන් අකුරෙන් රම්පත් විරූක ලියන්න වගේ ආනන්ද ස්වාමීන් වහන්සේට අස්සසිලි වස්ස අස්වස්සනවා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේක තාම අත්දැකලා නැහැ. නමුත් මේ සරුවචන් වහන්සේ මේ කියන කියවන නිසා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක පිළිබඳ ප්‍රසාදයක් පහළ වෙනවා. ඒක පිළිබඳව මේ හදියට ලැබුවා වගේ ධර්මතාවය ඇහෙනකොට මේ අභිනන්දනය කරනවා මේ කතාව. ඉතින් ඒකෙන් තමයි සූත්‍රේ නිම වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේදී අපි ඔය කොච්චර නික්ලේශී தත්ත්වයකටපත් වුණත් යම් ප්‍රමාණයක් දරතේ ඉතුරු වෙනවා. ඒක part and parcel of the life. ඒක මේ ජීවිතයේ තියෙන දෙයක්. ඒක නැති කරන්න ගියොත් එයාට වහකන්න සිද්ධ වෙනවා. නැත්නම් තව කෙනෙක් මරන්න සිද්ධ වෙනවා. දැන් තීරුම් අරගන්න ඕනේ සංසාර ජීවත් වෙන තාක් කල් මේ සංසාර රෝගේ තියෙන. මොකද්ද සංසාර රෝග කියලා කියන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එක. රහතන් වහන්සේ එකෙන් මිදිලා නැහැ. විශේෂයෙන්ම සෞපදිශේෂ නිර්වාණ ධාතුවෙන් රහත් වෙච්ච කෙනා එයා නිර්පදිශේෂ නිර්වාණ ධාතුවේ තමයි ඒක සාක්ෂාත් කරන්නේ. ඉතින් මේක දන්නව නම් අදත් වෙලාවයි මාත් එළම කතා කරලා ලබන අවුරුද්දේ රිට්‍රීට් එකක් කරනවා කියලා ඕගොල්ලෝ එන්නේ නැහැ යා රිට්‍රීට් එකට. මොගලන්ට ඕනේ කරලා තියෙන්නේ මේ rahat වෙලා පහටියක් දාන්නනේ. නමුත් මේ මිනිස්සයා එතන ඉතුරු වෙන්නේ නැහැ වෙනකොට. ඒ නිසා කියනවා ජීවිතය කියන්නේ බලාපොරොත්තුවක්. ජීවිතේ තියෙන සියලුම බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා පුළුවන් නම් බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න කියනවා. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. හැම බලාපොරොත්තුම කොලයක ලියලා තියාගන්න. ඔය සේරම සුමිල. ඒක ගෝස්වාමි අමිත් ගෝස්වාමි කියන එක නා කියනවා නිවන ගැන නම් වැඩි කතා කරන්නේ නැහැ. යා කියනවා ජීවිතය කියලා කියන්නේ දීර්ඝ සමීකරණයක්. අපි වැඩි මේක විස්තර විස්තර ඉන්නවා. ඒ සමීකරණය මරණ චිත්තක්ෂණයේදී බිඳුවෙන් වැඩි වෙනවා. ඕනම ඉලක්කම බිඳුවෙන් වැඩි කරපුවා මොකද වෙන්නේ? බිඳුවයි. කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ නටන නැටුම් නටපල්ලා. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි රාත්තල් ගන්න දැනගෙන කන්න ඕනේ. ඔගේ මේ අනුන් තීක්ෂා කර කර ක්‍රෝධමාන කර කර රණ්ඩු සරුවල් කරන අරුටි ඉසල මං කරනවා කියන දේ කරන්න ගියොත් ඔය මේ කියන විපස්සනාවට එහෙම නැත්නම් ඔය කියන ආය විපස්සනාවට වැටෙන්නේ නෑ. ඒකත් ජාතයෙන් ජාතකයෙන් අපිට හම්බ වෙන්නේ නෑ. ඒක අපි කරලා කරලා කරලා මේ නිහතමානීකම තුල මේ අහිංසකකම තුල භගවා ඥානාති අහන්න ඥානාමි. පාංගුතුන් වහන්සේ මේක තේරෙනවා මට තේරෙන්නේ නැහැ කියන මේ අහිංසකකම තියෙනවා නම් නිවන් දැක්කා වගේමයි. ඒ තරම් අපේ මාන්නක්කාරකම අපිව නොමගනිනවා. පුළුවන් තරම් පාපිස්නා බිස්නක්සේ. පාපිස්නා බිස්නක්සේ කියලා කියන්නේ මේ ගෙට ගොඩ වෙනකොට දාලා තියෙන පාපිස්න්ති අන්න ඒ වගේ වෙන්න බුදුන් පුදන්ට යන කෙනෙක් මගේ ඔළුවේ කකුල් දෙක පිසාවා. මම පාපිස්සක් වගේ වෙන්න ඕන කියලා ඒ විදියට වෙන්න අපි ලබලා තියෙන හම්බ කරලා තියෙන දැනුව 100%ක්ම විරුද්ධව හිටිනවා අපිට. ඔක්කොම තියෙද්දී මේ මේක කාට කකුල් උලන්න දෙන්න පුළුවන්ද මගේ පාපිස්ස කියලා. සිරිමත් බඹ පියසෙයි පාපිසිනා. සැරියුත් මහා මුගලන් පිළිවෙලිනා. බ්‍රහ්මයාගේ ඔළුවේ පාපිෂිනවා. මොකද මේගොල්ලෝ මේ කතාව දැනගෙන හිටියටපත් වෙලා නැහැ. ඒ නිසා අපි මේ தත්ත්වෙ ගියේ නැතත් අනිවාර්යයෙන්ම අපි යමින් යන්නේ මේ ඕගනලිව සාසනයක අපි ළඟ තියෙනවා නම් මේ නිහතමානීකම. අපි ළඟ තියෙනවා නම් මේ අහිංසකකම. තීරේ කොච්චරක් ෆ්‍රික්ෂන් එක අඩුද කියලා කොච්චරක් අපි කියන්නේ කම්ෆර්ට් සෝන් එකද අපි ඉන්නේ කියලා. තාත් ඒක ලේසි නෑ. ඒක ලේසි යම් පමණකට ලේසි යෝගාවචරයෙන් අතර. අපි වගේම සමාකාරව භාවනා කරන සම්බ්‍රක්‍මචාරින් වහන්සේලාට අපිට වැරද්දක් වුණාම කියලා කියන්න පුළුවන් බෑ. ඒ වෙලාවේ එහෙම වුණා. අනේ මට සමාව වෙන්න. මොකද සමාව ගත්තේ නැත්නම් මට වැඩේ කරගන්න බෑනේ. නමුත් අපි ගෙදරට යනකොට නිකන් ගහක් මම ගත වෙලා තියෙන්නේ. ඒක නිසා කියනවා භාවනා කරලා ගෙදර යන වෙලාවේදී ගෙදර මිනිස්සුන්ගේ අඩුපාඩු දකිනවනම් මුන් කහිනවා දොර හයියෙන් වහනවා රේඩියෝ දානවා ටෙලිවිෂන් දානවා කියලා තමන්ගේ නුසුදුසුකම මිසක් උන්ගේ දෝෂයක් නෙමෙයි. අපි නැවත ගිහිල්ලා කාමභෝගයෙන් අතර හැසිරෙනකොට අපි දන්නේ නැත්තම් ලෑන්ඩින් එක හරියට අපිට ක්‍රෑෂ් එකක් එනවා. හැම යෝගාවචරයකම මේක වරද්ද ගන්න. භාවනා කරලා ගියාට පස්සේ හම් කෑ ගහන්න එපා මම භාවනා කරලා ආවේ. පොඩි උන්ට කියනවා තටමන්න එපා, කහින්න එපා. පොඩි ගවන්න මූට පිස්සුනේ ඉස්සලා එහෙම තිබුණේ නැහැ නේ භාවනා කරන්න යන්න ඉස්සෙල්ලා. අන්නේ වගේ අජට අවකාශයට ගියේ යානයක් ආපහු මේ වායුතරයට එනකොට ඒක සියස්ථානෙට කැලිබ්‍රේට් කරුවේ නැත්නම් මේකේ වායුතලය හැපිලා විනාශ වෙනවා. ඒ නිසා ආපහු ගෙදර යනකොට හොඳට මතක තියාගන්න උන්ගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ අපේ අපි දැනගන්න ඕනේ ඒකට ගිහිල්ලා ලස්සනට නිකන් ප්ලේන් එකක් බලනවා වගේ හිමීට බාගන්න ඒක නොවුනොත් ඔයගොල්ලෝ කරන පිස්සු වලට මම වග කියන්නේ නැහැ. තෙරුවන් සරණයි. මෙතනින් ධර්ම දේශනාව සමාප්ත